නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ මේ සන්ධ්‍යාවෙත් තුම් මිලිඳු රාජ ප්‍රශ්නය සඳහන් පිළිසඳර රැගෙන අපේ තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ උතුම් දහම් පිළිසඳර වැඩසටහන් ගණනාවක් ඔස්සේ අනුමෝදන් වන්න ඔබටත් මටත් අවස්ථාව ලැබුණා. සියල්ල කර්මයෙන්ම නොවේ සිදුවෙන්නේ කියන කාරණාව පිළිබඳව දහම ගිය වැඩසටහනේ අපිට අහන්න සිද්ධ වුණා ලැබුණා. ඉතින් අපේ මහත්ම පිනට ඔබෙත් මගේ මහත්ම පිනට මේ කාරණාවන් දුර්ලභව අපිට ශ්‍රවණය කරන්නයි දෙන්නේ. ඉතින් ඒ නිසාවෙන් ජීවිතයට සමීප වෙන වදුරු කරදර බාධක කම්කටොළු විසඳා ගැනීම පිණිස නොවත් ධෛර්යය ආදවතේ දල්වාගෙන පිරිසත්‍යයනා කරමින් සත්‍යක්‍රියා කරමින් මේ කාරණාව වෙනස් කරගන්න පුළුවන් කියන කරුණයි මහා සංඝරත්නය අපිට පෙන්වා දුන්නේ ධර්මයෙන් කරුණේ අවධාරණය වුණේ. ඉතින් අපි ඔබ ආරාධනා කරන ඔබේ කලන මිතුරා විදියට යහපතට වහ වහාම වෙනස් වෙලා මේ කාරණාවන් මෙහි පිළිටන්න කියන කරුණ. ඉතින් අද දවසෙත් අපිට එවැනි වූ දහම් පරයායන් අනුමෝදන් වෙන්න අවස්ථාව ලැබේවි. අපි පින්වත් ස්වාමීන් වහන්සේට පින් දීලා මේ කාරණා දැනගන්න සුදුසුයි. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වයේ දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් මමත් සහ දියණියක් විසින් ඉතින් මේ පින්වතුන් අපි සදැහෙන් සිහිපත් කරගන්න අපි පළමුවෙන්ම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. ඒ සමගම අද දවසේත් අපට කරුණාවෙන් වැඩම කොට වදාළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසර වැලිමඩ සද්ධාසීන අපේ ස්වාමින්දයන් වහන්සේ අපේ සියලු දෙනාම පාදාපි වන්දනය සිදු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අවසරයි අද දවසෙත් ඔබ වහන්සේගෙන් මේ උතුම් දහම් කාරණා දැනගන්න අපිට අවස්ථාව ලැබුණා. ගියවර අර කර්ම විපාක භාග්‍යවතුන් වහන්සේට අකුසල කර්මයන් විපාක නොදෙනසේක් ඒ කියන කර්ම සම්බන්ධව දහම් කරුණු විවරණය කරන්නට යෙදුනේ ස්වාමීනි අවසරයි. නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි ජීවර කතා කළා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ සියල්ල කර්ම විපාකයෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ මොකද රජතුමා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලට ගලක් වැදීම ලෝහිත පක්ඛාන්දිකා රෝගය ඊළඟට වාත අමාරුවක් ඇතිවෙච්ච එක බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලෙම 45 වසරකටම එවැනි වූ ආබාධ හතරක් විතර හටගෙන තියෙනවා. එහෙමයි ස්වාමී. ඒකම විශ්නිත නැද්ද මහත්තයා? එහෙමයි. අපිට අපිට අපිට මාසෙටම කොච්චර ලෙඩ හැදෙනවද කියන්නකෝ. එහෙමයි. ඉතින් ඒවත් එක්ක බලනකොට බුදුරජාණන් වහන්සේට 45 වසරටම ලෝහිත පක්ඛන්දිකා රෝගී හැදිලා තියෙනවා අවසාන කාලේ. ඊළඟට දේවදත්ත ගල පෙරළුවට පස්සේ ගල් පතුරක් වැදිලා තියෙනවා. ඊට පස්සේ එක දවසක් වාතාමාරුවක් හැදිලා උණු පැන් වරඳලා තියෙනවා. ඊළඟට තුන්දොස් කිපිලා ඊළඟට තුන්දොස් කිපිලා මේ ජීවකට කියලා විරේකයක් කරවලන් තියෙනවා. එච්චරයි. ස්වාමීනි මේ අර දුෂ්කර ක්‍රියා කළ අවස්ථාව ගැන සිහිපත් කළ සමහර ඒක ඒ තියෙන මෙහෙමයි. ඒ භාග්‍යතුන් වහන්සේට ඒක කලින් ඉඳලම තිබ්බ එකක්. එහෙමයි. මේ කොන්ද ගිලන් වෙලා කියලා. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මගේ කොන්ද ගිලන් වෙලා කියලා මේ සාරිපුත්ත ඔබ දහම් දෙසන්ට කියලා ඇලවෙනවා. ඉතින් ඒක අර දුෂ්කරක්‍රියා කරපු කාරණාවක් මුල් කරගෙන ඒත් එක්කම ඒ තුල ඇති මට ඒක හරියටම කියන්න තැනක් මට දැන් මතක නැහැ. ශ්‍රාවකයන්ගේ දහම් ප්‍රතිභාන ඉස්මතු කිරීමේ ඉලා. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයාට තැන දීලා එහෙම යම් කාරණාවක් මුල් කරගෙන මේ විවේකයෙන් වැඩි ඉන්නවා. එහෙම තියෙනවා. දැන් ඊටත් වැඩි අර කර්ම විපාක ගැන කියද්දී අර මහත් ඉස්සලා කියපු කාරණාව හොඳයි. ඒ කියන්නේ යම් කිසි Tamanට ප්‍රශ්නයක් ආවට පස්සේ කර්මයටම දාන්න නැතුව උත්තරයක් හොයන්න. එහෙමයි. එක්කෝ ඒක ඖෂධ වලින් වෙන්න පුළුවන්, සාකච්ඡාවෙන් වෙන්න පුළුවන්, උපදේශකින් වෙන්න පුළුවන්, සත්‍යක්‍රියාවෙන් වෙන්න පුළුවන්, පිරිත් බලෙන් වෙන්න පුළුවන්. එහෙමයි. පිරිත් බලෙන් දැන් සාමාන්‍ය මහත්ය අපිට කීප විතාවක් මට අත ගින්දරෙන් පිච්චිච්ච අවස්ථා ওই වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ අපි තෙල් ටිකක් අරන් වත්තක පිරිත කියලා මේ ගාලා තියෙනවා. එච්චරයි. මගේම දෙතුන් අතවස් හර්පය කාලා තියෙනවා. ඉතින් ඒ වෙලාවට මේ කන්ද පිරිත කියලා විෂයවරවල තියෙනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ පිරිතේ බලේ තියෙනවනේ ඉතින්. ස්වාමීනි කන්ද පිරිතෙන් සර්පයන්ගෙන් අපිට තියෙන ඔව් කන්ද පිරිතෙන් සර්ප විෂ නැති වෙනවනේ මම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ විෂ වෛද්‍ය මේ වරු අපි හොඳටම දන්න අය ඉන්නවා. ඒ අය සාමාන්‍යයෙන් කරගන්නම බැරි. ඒ කියන්නේ විෂ බන්ධවල නම් මන්ත්‍ර බලෙන් විෂ හිර කරලා නම් ඒ ඊළඟට ඔවුන්ගේ තියෙන ශක්තියෙන් එක කරගන්නව බැරි නම් ඔවුන් අවසානයේ පාවිච්චි කරන දේ තමයි මේ කන්ද පිළිද. ඉතින් ඒක අපි මුලින්ම පාවිච්චි කළාම හරිනේ. එහෙමයි සාම. ඊට පස්සේ ඉතින් ඒ නිසා කන්ද පිරිත ඊළඟට මෝර පිරිසෙන් ජීවිත ආරක්ෂාව වෙනවා. එතකොට ඒක කර්ම විපාකෙන් වෙහිලා නැත්තම් ඔහු තුල අවිශ්වාසය තියෙනවා නම් ඒ ආරක්ෂාව ඔහුට පැමිණෙනවා. එහෙමයි. ඉතින් ඒ විදිහට පිරිත් මලපුඩුවේ මිදීමේ ප්‍රශ්නේදී අපි කතා කරලා මිදින්න ප්‍රශ්නේ එහෙමයි. එතකොට ඒ නිසා ඔබ විසඳුමක් හොයන්න. ඉතින් තමන් සීලයක පිළිපදලා ගුණධර්මවල පිළිපදලානේ. ඉතින් ඒකයි අවසර තව කාරණාවක් දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ කායට පැමිණෙන රෝගාබාධ පීඩාවන් මේ විදිහට අපිට තිබෙන අතරේම ස්වාමීන් මානසිකවත් සමහරට පීඩාවන් යදෙනවා මේ අපි රාජකාරී කටයුතු කරන ස්ථානවල නැතිනම් මේ අපේ නිවසේ හෝ අපිට අපේ ස්වාමියා එහෙම නැත්නම් අපගේ කාර්යාල ප්‍රධානියා නැත්නම් අපේ සමාජිකයන් අතරේ හොඳ හිත නැති වෙන්න පුළුවන් හිත රිදවීම ඇති කරන්න පුළුවන් ඒ කරුණ නිසා සමහරෙකුට පීඩා සහිතව කාලය ගත කරන අවස්ථා යෙදෙන්න ඉඩකඩ තියෙනවා. ඔව් දැන් පීඩාව කියන එක නම් මහත්ය. මෙහෙම පීඩාව කියන වචنين මේ මෑත කාපු එක. එහෙමයි. මිනිසුන්ගේ ව්‍යවහාරයට. එහෙමයි. මහත්ය හිතනකො මේට අවුරුදු 5කට කලින් ගෙදර ඉන්න කාලේ ගෙදර ඔයා ගෙදර ඉන්නේ කොහමද? ඔයා මා මීට අවුරුදු 5කට විතර කලින් ඔයා පීඩාව කියන වචනේ ගෙදරදීන් පාවිච්චි කරලා තියෙනවද කියලා බලන්න. දැන් මම අවුරුදු 19ක් ගෙදර හිටියා. කවදාවත් පීඩාව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. අපෝ ඔලුවර දෙනවා හිස ඇරුණා තියන්න හිතෙනවා. ඔය වගේ වචන කියලා දෙනවා. නමුත් එක ස්වභාවයට පාවිච්චි කරන නම. ඒකට මම කියන්නේ ගියේ පීඩාව කියන වචනේ මෑත භාගය අපේ විවාහයට. නැත්නම් මිනිස්සු ඒ ඒ වචනේ ඇත්තට මේ වගේ පීඩාව කියන වචනේ හරි මේ සිරවීමක් තියෙනවා. ඇහෙද්දිම වෙස්සයිනේ ස්වාමී. ඇහෙද්දිම <laughs> ඇහෙද්දිම අමාරුයි. ඉතින් මාත්‍ය ඒ පීඩා සංతాප කියන එක මේ ලෝක සත්‍යයේ නැති වෙලා නැහැ. ඒක ස්වභාව විදිහට කරනවා. බුදුරජාණන් වහන්සේ දිවසින් බ සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝක සත්‍යය දිහා බලනකොට බුදුරජාණන් වහන්සේට මේ ලෝක සත්‍යය පීඩා සංతాපයෙන් දෙවි දෙවි ඉන්නවා පේනවා කියනවා. මේ ලෝකිතේ උරුම වෙච්ච එකක් ඒක. ඊළඟට තමයි මේ සංසාරය යන සත්‍යයට තියෙන්නේ පිය විප්පයෝගයත් අප්පිය සම්පයෝගයත්. ප්‍රියංගයෙන් වෙන් වෙනවා දුක් හට ගන්නවා අප්‍රියං හා එක් වෙනවා දුක් හට ගන්නවා. ඕකනේ තියෙන්නේ මේ අවිද්‍යාවෙන් වෙවි යන. ඒකට ඔය පිරිස අතර ඉන්නකොට ඇති වෙනවා ප්‍රිය විප්පයෝගය සහ අප්‍රිය සම්පයෝගය. පොදුවේ කිව්වොත්. ඒකට ඒ වගේ තැන්වලදීත් එයා කරුණු කාරණා තේරුම් අරන් සාකච්ඡා කරලා ඒ වගේ මේ සමහර අයට ඔය පිරිස අතරට මොලේ අවුල් කෙනෙක් හිටියත් අමාරුයි. ඒදුර එයාට මානසික බෙහෙත් ටිකක් හරි දීලා <laughs> නේද? ඒ වගේ මේක විසඳ ගන්න ඕනේ. ඊට අමතරව පීඩා පීඩා වැඩි කෙනාට අපි කියමුකෝ ඒකට පුණ්‍ය සංස්කාරයක් විදිහට බෝ මලු අතු ගාන එක බෝ පත්‍ර ඉවත් කරන එක බෝ මලුවක සෑ මලුවක නිදහසේ සිටින එක ඒ වාගේ දේවලුම ਸੰతాපේ සංසිඳිලා යනවා ඉතින් ඒවට තියෙන විකල්ප ඉතින් ඒ වගේ දැන් ඉතින් අපි අද කාරණාවට අපි මේ අවතීර්ණ වෙමු. ඉතින් අපේ මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහන දැන් අපි මේක තේරුම් ගන්න ඕන තව මේ මහා වනයේ ඇතුලේ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුගේ තනියෙන් ඉන්නේ මෙතන. තුන්වැන්නෙක් නැහැ. එතකොට මිලිඳු රජුරෝ උපකල්පනය කළා මේ ප්‍රශ්න අහන්නේ. එහෙමයි ස්වාමී. තමන්ටම මේ අභ්‍යන්තරේ හිඳා බහගත්ත එක නෙවෙයි. අනාගතයේ ධර්මයේ වචන අල්ලාගෙන මිනිස්සු ප්‍රශ්න හදයි. ඒ ප්‍රශ්න මේ වගේ වෙයි කියලා හිතලා තමයි රජු අහන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒකෙදින් තියෙනවා මීනඳ රජු අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ තථාගතයන් වහන්සේ ඔබ වහන්සේලා බණ කියනට කියනවා තථාගතයන් වහන්සේ විසින් කළ යුතු යම් කිසිවක් ඇද්දේ සියල්ල බෝධි මූලයේදීම පිරිපුන් කරන ලද්දේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කළ යුතු සියල්ල බෝමුල කළා. එහෙමයි ස්වාමීනි. සසරින් නිදහස් වීම පිණිස. ඊට පස්සේ වෙන කරන්න කිසිම දෙයක් නැහැ. කරපු දේ නැවත නැවත කරනවා කියලා දෙයක්වත් නැහැ. ඉතින් ස්වාමීනි තථාගතයන් වහන්සේ ওই විදිහට නම් කළ යුතු දේ කළා අවසන් කරපු දේ නැවත කිරීමකුත් නැත්නම් මොකටද බුදුරජාණන් වහන්සේ කලින් කලට ওই කැලේට ගිහිල්ලා භාවනා කරන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ මේ බුද්ධ දේශනාවේ තියෙන සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ පින්ඳ පාතික භික්ෂුවට පමණක් ඇතුළට වඩින්න කියලා මාසේ හැමාරේ දවස් 15 සතිය කැලේ ඇතුළට වෙලා ඉන්නවා එළියට වඩින්න නැතුව. එහෙමයි ස්වාමීනි. ඉතින් කිව්වා බුදුරජාණන් වහන්සේ ඔක්කොම දේවල් කරලා නම් වජිරාසනේ ළඟ ඇයි මේ දවස් 15ක් ගිහිල්ලා නැත්නම් මාසෙම ඇතුළේ භාවනා කරගෙනම ඉන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. දැන් ওই වගේ කාලෙකදී ඉන්නේ සමන මිගල බුදුරජාණන් වහන්සේ වනයේට වැඩි වෙලාවකනේ සමන මිගලන් ටික කියලා කලින් අලුගෝසියෙක් ඇවිල්ලා හාමුදුරුවෝ මරන්නේ. එහෙමයි ස්වාමී. ඒකත් සිද්ධ වෙන්නේ ওই වගේ කාලෙකදී ඉන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අහනවා ඇයි කැලේට වෙලා භාවනා කරන්නේ? වජිරාසනේ සම්බුද්ධත්වයට පත් වෙනකොට ඔක්කොම ඉවර නම්. ඊට පස්සේ කරපු දේවල් සාය කරන්න ඕනේ නැත්නම් ඇයි එහෙම ඉන්නේ කියලා. ඊට පස්සේ හුදකලා වෙලා ඉන්නේ ඇයි කියලා අහනවා. කලයුත්ත ඇත්තහුටම හුදකලාව භාවනා කිරීම. කරන්න ඕන කෙනෙන්නේ මේ හුදකලාවේ භාවනා කරන්නේ. තව කරන්න දේවල් තියෙද්දි ඊට පස්සේ යම්සේ රෝගාබාධයක් ඇති කල්ලිම බෙහෙත්ින් කළ යුතු දේ ඇතේය. බෙහෙත් ගන්නේ රෝග තිබ්බොත් නේ. රෝගාබාධ නැති කල්ලි බෙහෙත් කුමටද? බඩගින්න ඇත්තහුට භෝජනයෙන් කළ යුතු දේ ඇත්තේය. කුස පිරීගිය කෙනෙකුට භෝජනයෙන් මොනවා කරන්නද? ස්වාමිනී නාගසේනයන් වහන්සේ එසේහිම කලයුත්ත කරන ලද්දහුට හුදකලාවේ භාවනා කිරීමක් නැත්තේය. කලයුත්ත ඇත්තහුටම හුදකලාවේ භාවනා කිරීම ඇත්තේය. මේ උබතෝ කොටික ප්‍රශ්නයක් කියනවා. ඔබ වහන්සේ වෙත මේ ප්‍රශ්නේ පැමිණුණා මේක සංසිඳවන්න කියනවා ස්වාමීනි. දැන් අපි බලමු අපේ නාගසේන මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ කියලා. මහරජාණනි තථාගතයන් වහන්සේ විසින් කළ යුතු යම් කිසිවක් ඇද්ද ඒ සියල්ල බෝධිමූලයේදීම පිරිපුන්ව කරන ලද්දේය ඊළඟට තවදුරටත් කරන්න දෙයක් නෑ බුදුරජාණන් වහන්සේට කරපු දේ නැවත නැවත කරන්නේත් නෑ ඒ වගේම බුදුරජාණන් වහන්සේ කාලෙන් කාලෙට මහා වනයේට වැඩම කළා තනියෙන් මුද්දකලාවේ වැඩ හිටියා ඒකත් ඇත්ත මහරජාණනි උන්වහන්සේලා යහපත්ව කරන ලද ගුණ සිහි කරනසේ කුදකලාවේ භාවනාව සේවනය කරති. භෝග සම්පත් ලැබේ මැනවින් කරන ලද ගුණ සිහි කරමින් නැවත නැවත රජු කරා උපස්ථාන පිණිසෙයි. ඕන උදාහරණයක් කියනවා. රාජ්‍යරුවන්ගෙන් භවභෝග ගොඩාක් කෙනෙකුට ලැබෙනවා. එයා සුඛිත මුදිත වෙලා ලැබෙන්න ඕනේවත් ලැබිලා. නමුත් ඔහු කාලෙන් කාලට ගිහිලා රාජ්‍යරුව බලලා ඉන්නේ නැද්ද? බලලා ඉන්නවා. <laughs> දැන් මේකෙම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එහෙයි ස්වාමීන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේ වදන ලද්ද භාවනාවේ කරන සිටින ලද හුදකලාවේ උන්වහන්සේ මේ ලෞතරා සම්බුද්ධත්වයට පත් වුණානේ. ඉතින් අර කාලෙන් කාලයට එහි පැහැස වාසය කරනවා. එහෙමයි. ඊට පස්සේ තියෙනවා මහරජාණන් සියලු තථාගතයන් වහන්සේලා හුදකලාවේ භාවනා කොටම සර්වඥ බවට පත් වූසේක උන්වහන්සේලා යහපත්ව කරන ලද ගුණ සිහි කරනසේක හුදකලාවේ භාවනා කරනසේක තව උපමාවක් තියෙනවා යම්කිසි පුරුෂයෙක් ලෙඩ වෙලා දුකටපත් වෙලා ගිලන් වෙලා වෛද්‍යවරයෙක් සේවනය කරනවා ඉතින් අර වෛද්‍යවරයා මෙයාව සුවපත් කරනවා හොඳට සුවපත් කරනවා ඉතින් කිසි ලෙඩක් නැහැ දැන් මෙයාට මෙයා කාලෙන් කාලෙට ගිහිල්ලා අර වෛද්‍යවරයා මුණ ගැහිලෙන්නේ නැද්ද? මුණ ගැහනේ ස්වාමී. හොඳ නැද්ද කොමාව? හරි ආශිර්වාද. කොහොම වැටෙනවදනේ? ඒ වගේ කියනවා මේ කෙලෙස් සංසිඳිලා මේ ධර්මයෙන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ තමාව නිකලෙස් කරවපු ඒ ධර්මයේ සේවනය කරනවා. එහෙමයි ස්වාමී. ඉතින් ගුණ සිහි කරලා ඒ ධර්මයේ මහරජාණෙනි යම් ගුණයන් සිහි කරනසේක් තථාගතයන් වහන්සේලා හුදකලාවේ භාවනා කරනවා. හුදකලා භාවනා හුදකලාවේ භාවනා කිරීමේ මේ ಗುಣ 28ක් ඇත්තේ. එහෙමයි. සානිතනියෙන් භාවනා කිරීමේ ಗುಣ 28ක් තියෙනවා. මොනවද ඒ ಗುಣ 28? හුදකලාවේ භාවනා කරනකොට හුදකලා භාවනාව විසින් තමාව රකින්නවා. එහෙමයි ස්වාමීන් උදකලා භාවනාව විසින් තමා පිරිසක ඉද්දී ඊළඟට පිරිස මැදට යද්දී යම්තා කනතුරු කරදර වෙනවා නම් අර උදකලා භාවනාව කිරීම එකෙන් මේව රකින්නවා. එහෙමයි ස්වාමීන් ඊළඟට කෙලෙස් උපදවන එකෙන් ඒකෙන් රකින්නවා යාව. ඊළඟට එයා ධර්මයේ සිහි කරලා ධර්මයෙන් යාව රකින්නවා. ආයුෂ වැඩි වෙනවා කියන හුදකලා භාවනා කරනකොට. ඊට පස්සේ කායික මානසික බලය ලැබෙනවා කියනවා. වැරදි පුරුදු වසාදම. දැන් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේට මේවා ලැබෙනවා කියලා නෙවෙයි. එහෙමයි ස්වාමී. කෙනෙක් හුදකලා භාවනාවේ ඉන්නවා නම් ඔහුට මේවා ලැබෙනවා කියලා මේ කියන්නේ. හුදකලා භාවනාවේ ආනිසංස රහතන් වහන්සේ ඉස්මතු කරනවා. එහෙමයි ඊට පස්සේ කායික මානසික බලය ලැබෙනවා. වැරදි පුරුදු වසා දමනවා. ආයස දුරු කරනවා. යස පිරිවර පමුණවනවා. කුසල් දහම් වල නොඇලීම කියන්නේ අරතිය දුරු කරනවා. කුසල් දාන් වල ඇල්ම රතිය උපද්දවනවා. බය දුරු කරවනවා. විසරද බවට පත් කරවනවා. කුසීතකම දුරු කරවනවා. වීරිය උපදවනවා. රාගය බැහැර කරවනවා. ද්වේෂය බැහැර කරනවා, මෝහය බැහැර කරනවා, මාන්නය නසා දමනවා, අකුසල විතරක මැඩපවත්නවා, සිත එක අරමුණකට යොමු කරනවා, මනස පිනවනවා, සතුට උපදවනවා, ගෞරවය ඇති කරනවා, ලාභ උපදවනවා, ලෝකයාගේ වන්දනාවට පාත්‍ර වෙනවා, චිත්ත ප්‍රීතිය පමුණුවනවා, ප්‍රමෝදිත බව ඇති කරනවා. 26 සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය පෙනෙන්නට ගන්නවා. එහෙමයි. භවයන්හි ප්‍රතිසන්දිය නසා දමනවා. සියලු ශ්‍රමණ ගුණයන් ලබා දෙනවා. උදකලාවේ භාවනා කරනවා. අවබෝධය ඇති කරනවා කියලාද? අවබෝධය ඇති කරනවා. එහෙමයි. මහරජාණනි ගුණයන් සිහි කරන නමුත් බුදුරජාණන් වහන්සේ උදකලාවේ භාවනා කරන්නේ ගුණ සිහි කරලා. එහෙමයි. ගුණයන් සිහි කරනසේ තථාගතයන් වහන්සේ උදකලාවේ ඉන්නවා. මහරජාණනි තථාගතයන් වහන්සේලා සම්පූර්ණ වූ සංකල්ප ඇතිව සාන්ත සුඛ සමාපන්තිය එළමින් ඒ වළඳනු කැමැති හුදේකලා භාවනාව සේවනය කරනවා. මහරජාණනි තථාගතයන් වහන්සේලා සිව් කරුණක් නිසා හුදේකලා භාවනාව භාවනාව සේවනය කරනවා කියනවා. කාරණා හතරකින් තනියෙන් වැඩ ඉන්නවා. මොනවද ඒ කාරණා හතර? මහරජාණන් තථාගතයන් වහන්සේලා පහසු විහරණයේ පිණිස උදකලා වැඩ ඉන්නවා. තථාගතයන් වහන්සේලා අනවද්‍ය ගුණ බහුල බැවිනොත් හුදකලාවේ කියන්නේ තථාගතයන් වහන්සේලා අත්‍යන්ත ගුණ තියෙනවානේ. ඒ නිසා ඒ උත්තරමයන් වහන්සේලා භාවනාවෙන් වැඩෙන්නේ. ගුණගරුක ගුණයෙන් පිරි උත්තරමයන්. මහරජාණන් තථාගතයන් වහන්සේලා සම්පූර්ණ වූ ආර්ය මාර්ගය ඇති බැවින හුදකලාවේ වැඩ ඉන්නවා. ආර්ය මාර්ගය සම්පූර්ණ කරලා ඉවර වෙලා වැඩ ඉන්නවා. එහෙමයි ස්වාමී. ඊළඟට මහරජාණන් තථාගතයන් වහන්සේලා සියලු බුදුරජාණන් වහන්සේලාගේ ස්තුති ප්‍රශංසාව වර්ණනාවට බඳුන් වූ බැවිනුත් උදකලා භාවනාව සේවනය කරනවා. ඒ තථාගතයන් වහන්සේලා බුදුවරුන්ගේ ස්තුති ප්‍රශංසාවට බඳුන් අවශ්‍යයිනේ. ඒ නිසා ඒ උත්තරමයන් වහන්සේලා විවේකයෙන් වැඩ ඉන්නවා කියනවා. මේ සිව් කරුණ හේතුවෙන් හුදකලා වැඩි ඉනවා. මෙසේ මහරජාණන් තථාගතයන් වහන්සේ විසින් කළ යුතු යම් කිසිවක් ඇද්දේ සියල්ල බෝධි මූලයේම කළා පිරිපොන් කළා තථාගතයන් වහන්සේ තවදුරටත් කරන්න දෙයක් නැහැ කළ යුතු දේවල් කළා ඉවරයි මෙන්න මේක නිසා තමයි හුදකලාවේ වැඩි ඉන්නේ කියලා කියනවා. ඉතින් හරි සතුටුයි රජතුමාට ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඊටමත් ප්‍රීතිය ඔබ වහන්සේක විස්තර කරපු විදිය කියලා මේ සතුටු වෙනවා. එහෙමයි. අතර බුදුරජාණන් වහන්සේලා අර අර උපමාවේ මේක පැහැදිලි. අර මොකද්ද ගිලන් ගිලන් ඕ ලෙඩ වෙලා ඉඳලා එයා සුව වෙනවා. ඉතින් එයා ගිහිල්ලා ගුණවත් කමටනේ, කෙලෙහි ගුණ දන්න කමටනේ ගිහිල්ලා මුණ ගැහෙන්නේ නේද? ඊට පස්සේ නමුත් ලෙඩට නෙවෙයිනේ. ඉතින් ඒ උපමාව වෙනොත් අර පැහැදිලි නේද? ස්වාමීනි මේ පුදුම ප්‍රතිභානයක් අපේ ඒ නාගසේන මහරහතන්. ඒ ප්‍රතිභාන ශක්තිය කියන්නේ අසිරිමත් ගුණයක් ඉතින් නේද? ස්වාමීනි. ඒ වෙලාවට ඒ අදාළ කරුණ ඒ විදිහට වෙනවා කියන එකනේ. ඒක අනිත කාගෙමත් අසාධන කියාගෙන නෙවෙයිනේ උපමා ආදී දේවල්. එහෙමයි සාර. අහන දකින්න ලෝකෙන් ගලපා ඒ මොහොතේම හට ගන්නවා. එහෙමයි සාර. ඉතින් මේ විදිහට තමයි මේ ප්‍රශ්නේ කතා කරන්නේ. ඉතින් අද අපිට ආයවාසනාව ලැබෙන තවත් ප්‍රශ්නයක් කතා කරන්න. අපිට මේ වැඩිපුර කතා කරන්න ලැබෙනවා නම් හොඳයි. එහෙමයි. ඒ කියන්නේ ප්‍රශ්න දි වැඩිපුර කතා කරගන්න තියෙනවා නම්. අවශ්‍යයි. ඉතින් ගොඩාක් අයට දැන් මේ ඇත්තටම දැන් වුණත් අපිට මේ ගොඩක් කාලයක් දැන් මේ මිලිඳු රාජ ප්‍රශ්න කරන නිසා සමහර අය අපිට ඇවිල්ලා සමහර ප්‍රශ්න කියනකොට මට එකපාරම හිතට එනවා මිලිඳු ප්‍රශ්නේ මොකක්ද දන්නේ මේකට තියෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ගොඩාක් ප්‍රශ්න මිලිඳු ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා සාමාන්‍ය අනේ මේ ස්වාමීන් වහන්සේලා මුණ ගිහිලා අපේ ප්‍රශ්න විසඳ ගන්න නැත්තම් කියලා හිතන අය ඉතින් ඉස්සෙල්ලාම මිනිඳු ප්‍රශ්න ඉවර වෙනකල් කියවන්නේ. එහෙමයි. ඔබගේ ප්‍රශ්නයට උත්තරේ එහි ඇත. දැන් මේක ප්‍රවේශයක් අපිට සම්පූර්ණයෙන්ම මිලිඳු රාජ ප්‍රශ්නේ පොත් ඔක්කොම ඉවර කරනවා සම්පූර්ණ ප්‍රශ්න 260 ගණන් තියෙනවානේ. මේ ඔක්කොම ටික කතා කරනවා කියලා අපිට අදහසක් නැහැ. සමහර මේ වැඩසටහන හිත නතර වෙන්නත් පුළුවන්. ඉතින් ලැබිච්ච දහම් ආభాසයෙන් ඒ දහම් මඟ ඉදිරියට කරගෙන යන්න ඕනනේ. එහෙමයි. මිනිසුන්ට දහම් වරසාවක් නෙමේ ලැබෙන්නේ නේ. එහෙමයි. ඉතින් ඊළඟ ප්‍රශ්නේ අහනවා නාගසේනියන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා නේද ආනන්ද තථාගතයන් වහන්සේ තුල ඉරිදි හතරක් තථාගතයන් වහන්සේ තුල සතරක් වූ ඉරිදි පාදයේ දියුණු කොට බහුලව ප්‍රගුණ කොට යානයක් මෙන් කොට සිටින තැනක් මෙන් කොට සම්පූර්ණ කොට හොඳින් ප්‍රගුණ කොට හොඳින් අරබන ලදුව ඇත්තාහුය ආනන්දේනි ඒ තථාගතයන්ෝ කැමැතිනම් කල්පයක් හෝ කල්පයකට වැඩියෙන් හෝ සිටින්ට හැක්කාහුය එහෙමයි ස්වාමී. ওই විස්තරේ තියෙන්නේ පරිනිබ්බාන සූත්‍රේ. සතර විපාද කියන්නේ ඡන්ද චිත්ත විරිය වීමංසා කියලා තියෙනවානේ. ඡන්ද ප්‍රදාන සංකාර සමන්නාගත ඉරිදීපාදේ. චිත්ත ප්‍රදාන සමන් චිත්ත ප්‍රදාන සංස්කාර සමන්නාගත ඉරිදීපාදේ. කියලා ඉරිදීපාද හතර ඡන්ද චිත්ත විරිය වීමංසා කියලා හිතින් කියන්නේ. ඒ ඉරිදීපාද දැන් සාමාන්‍යයෙන් කෙනෙක් මහත්යක් කුසල් වඩන්න යනකොට ඒ කුසල් වඩන මාවත ඔය ඉරිදීපාද හතරත් එක්කයි වැඩෙන්නේ. එහෙමයි ස්වාමී. ඒකෝ කැමැත්ත මුල් කරගෙන වැඩෙනවා. ඊළඟට එයාගේ චිත්ත අදිෂ්ඨානය මුල් කරගෙන වැඩෙනවා. ඊළඟට එහෙම නැත්නම් දීමංසාව කල්පනා කිරීමත් එක්ක මාර්ගය වැඩෙනවා. එහෙම නැත්නම් වීරියත් එක්ක වැඩෙනවා. ඒවා සමබර වෙන අවස්ථා තියෙනවා. ඒව ඉතින් ඒවා සම්පූර්ණත්වයට පත් වීම තමයි මාර්ගඵල අවබෝධයත් එක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක මනාව යාන කතා වත්තු කතා අනුත්ිතාය ಪರಿචිතාය කියලා සුසමාරද්දාය ආදි වශයෙන් ඒක මනාව බහුල වශයෙන් ප්‍රගුණ කළ යානාවක් වගේ ඒ තුල සිටින දෙයක් විදිහට ප්‍රගුණ කරලා තිනවා තථාගතයන් වහන්සේ ඒ නිසා තථාගතයන් වහන්සේට කල්පයක් හරි කල්පයකට වැඩියෙන් හරි ඉන්න පුළුවන් එහෙම බුදුරජාණන් වහන්සේ වදාළ නේද කියනවා මේ ඊට පස්සේ කියනවා එහෙම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ වදාළ නේද තව මාස තුනකින් මම පිරිනොම් පානවා කියලා එහෙමයි ස්වාමීනි. උතුරු කල්පයක් ඉන්න පුළුවන් කියලා ප්‍රකාශයකුත් තියෙනවා. තව මාස 3කින් පිරිනවම් පානවා කියලා ප්‍රකාශයකුත් තියෙනවා. දැන් ওই දෙක කොහොමද හවක් ගලපන්නේ? එහෙයි ස්වාමීනි. මේ ඊට පස්සේ මේකෙන් එකකින් එකකින් එකක් බොරු වෙනවා එකක් ගත්තොත් හරි කියලා. ඉතින් තථාගතයන් වහන්සේ විසින් මේන් තුන් මාසයක් කැවෑමෙන් පිරිනවම් පානවා කියලා කියපු කතාවත් ඇත්ත. කියනවා රජතුමනි තථාගතයන් වහන්සේ ඊරිදිපාද වඩලා තියෙන්නේ කල්පයක් වුණත් ආයුෂ් කල්පයක් කල්පයකට වැඩිම වුණත් ඉන්න පුළුවන් කියන එකත් බුදුරජාණන් වහන්සේ වදාළ එකත් හරි. එහෙමයි. තථාගතයන් වහන්සේලාගේ අස්ථානේ ගර්ජනාවක් නැහැ. අස්ථානේ හේතුවක් නැතුව කතා කිරීමක් නැහැ බුදුරජාණන් වහන්සේලාගේ. භාග්‍යවත් බුදුවරු හිස් වචන නැත්තෝය. සත්‍ය වචන නැත්තෝය. දෙපරදිවන වචන නැත්තෝය. මෙයත් ඔබතෝ කොටික ප්‍රශ්නයකි. කියලා තමයි අර විස්තර කරන්න කියන්නේ. ගැඹුරු සියුන් නොවන තියෙන ඔබ වහන්සේ කරා මේක පැමිණියා මේක මේ දෘෂ්ටි ජාලය බිඳලා දෙන්න කියලා. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ ওই ප්‍රකාශ කළා තියෙන බව ඇත්ත. රජෙකුට ශීඝ්‍ර ගමන් තියෙන සුලග බඳු ජවයේ තියෙන අජානීය අස්වැක් ඉන්නවා. එහෙයි ස්වාමී. සුලංගේ වේගයෙන් යන. රජතුමා ඒ අස්වැයාගේ ජව බලය වර්ණනා කරමින් නිගම ජනපාද වාසීන් සේනා බටයන් බ්‍රාහ්මණ ගෘහපතියන් අමාත්‍යයන් මැද මෙසේ කියයි. බවත මාගේ මේ උතුම් අශ්‍රයා කැමති වන්නේ නම් සැනකින් සාගර ජලයේ සීමා කොට ඇති මහා පෘථුවියේ හැසිර මෙහි පැමිණෙන්නේය යනුවෙනි. ඒ පිරිස් මැද අශ්‍රයාගේ ජවගතිය දැන් පිරිස් මැද දැන් අස්සයා ඉන්නවා මෙච්චර වේගෙන් යනවා. එහෙමයි ස්වාමීන්. ඒතර වේගෙන් යන අස්සයා ඉන්න ඉඳලා ඒ රජුරෝ කියනවා මට මේ පිරිස් මැද මෙච්චර වේගෙන් යන මේ අස්සෙක් ඉන්නවා කියලා කියනවා. එහෙමයි. ඒ කිව්වේ අස්සයාගේ ජවය ගැන කියන්නනේ. මිසක පිරිස් මැද පෙන්නනවද ඒක? පෙන්නනවද ඒක? පෙන්නන්නේ නැහැ. නේද? දැන් අපි අපිට මහත්තයා අපි මේ ගණන් පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා කියලා අපි ගණන් පිළිබඳ අපේ සාමාන්‍ය පෙරණම් ගණන් වලට මෙච්චර රිසල්ට් එක පෙන්වනවා මිසක්කා ගණන් හදලා පෙන්වනවද? එහෙමයි ස්වාමීනි. නේද? ඒ වගේනේ මේ. ඉතින් ඒ වගේ තමයි කියන තථාගතයන් වහන්සේට කරන්න පුළුවන් 이르දි વિશે පෙන්වනවා. තේරුණා නේද? නමුත් 이르දි මෙහෙම කරන්න පුළුවන් කියලා පෙන්වුවා මිසක්කා උන්වහන්සේ කල්පයක් හිතියේ නැහැ. එහෙමයි ස්වාමීනි. උපමාවෙන් තේරුම් ගන්නකෝ. තවත් උපමාවක් කියනවා. ඉතින් මම හිතනවා දැන් සාමාන්‍ය මේ උපමා යනකොට නාගසේන මහරහතන් වහන්සේ අර දහම් රස ඉස්මතු කරන්නම තව තව උපමා දක්වනවා. නැත්නම් රජතුමා කියන්නේ මහා බුද්ධිමත් කෙනෙන්නේ. ඒක උපමාවක්ම ඇතිනේ නේද? දැන් ওই උපමාවෙම පැහැදිලිව පේනවනේ නේද? ස්වාමීන් අපිට උනත් මේ පසු කාලීනව අපටත් බොහෝ පහසුවට තේරුම් ගන්න උපමා කිහිපෙම යෙදෙන අවස්ථාව සමාවිත අපි සියලු දෙනාට උපකාර වෙන්නත් ඉඩ. උපමාවෙන් තමයි ගොඩාක් අයට තේරෙන්නේ. ඒකයි. ස්වාමීන් අවසරයි. ඔව් දැන් අපි අර කිව්වේ උපමාවෙන් තේරෙනවා මේ කරුණ. එහෙමයි සර්. දැන් කට්ටියට මේ මිලින්ද ප්‍රශ්නේ අහලා දැන් මිනිසුන්ටත් හරියට උපමාව වැටහින්නවා. එහෙමයි සර්. දැන් මේ ළඟදීන් අපි අඳුරන මහත්තයෙක් මට කිව්වා මේ උපමාවක්. හරි වටිනවා ඒ උපමාව තමයි මේ ඔන්න මේ මේ කූඩුවකට අහු වෙලා මේ කූඩුවකට අහු වෙලා දැන් අර ඌ එහෙට පයින්නවා මෙහෙට පයින්නවා දැන් මේ කුඩුවෙන් එළියට එන්න විදිහක් නැහැ නේ. එතකොට ඕක බලාගෙන ඉන්නවා පිට ඉන්න මී. මීයා කල්පනා කරනවා ආ බලාපන් අරක මේ පොල් කෑලි කාලා කරවල කෑලි කාලා පිණුම් ගහන ඇති. මඩ යන්න නැහනේ බං ඕකට කියලා. <laughs> ඒ වගේ තමයි කිව්වා කසාද වැඳපු මිනිස්සුත් වගේ කිව්වා අර මේ කුඩුවේ ඉන්න අය. <laughs> තනිකඩ කොල්ල ටික තමයි කිව්වා අර පිටේ ඉන්න අය. අර මේ කසාද වැඳපොය කරගන්න දෙයක් නැති තැන වෙනුම් ගහ ඉන්නවා. <laughs> මේ තනිකර කොල්ල ටික බලනවා අම්මෝ පිනුම් ගන්න ඇති. ඇයි ගෑණි කියනවා රෙදි අරන් දියාන් කියලා. ඔන්න වදින් පොරෙන් මාසෙම හම්බ කරපු එක අරගෙන දැන් හිතේ වේදනාව පිට ඇඳුම් ගන්න යනවා. ඔන්න තනිකර කොල්ලට පේන්නේ අර ජෝඩුව යනවා. ඉතින් එයා කල්පනා කරනවා බලාපන් අර ජෝඩුව ඉතින් කියලා. හොඳ නැද උපමාව. පැහැදිලි නේ. හරි හරි වටින උපමාව. හරි වටින උපමාව. ඒ නිසා කසාද වෙන්ට පොයගේ ජීවිතේ මේ කුඩුව තහන මේ වගේ. ඉතින් අර තනික ඩයටි ජීවිතේ පිට ඉන්න අය වගේ. ඒ වුණාට පිට ඉන්න මියා කල්පනා කරන්නේ කොහොමද අර කැටුට යන්නේ? කුරුවට යන්නේ කුරුවට යන්නේ. ඒ මේ ඒ උපමා මෙයාලට වැටහිලා තියෙන්නේ මිනින්ද ප්‍රශ්න අහලා. එහෙමයි සර්. ඉතින් මේ හොඳයි. මේ ඇයි ස්වාමීන් අවසර දැන් හැම කාරණාවකටම උපමා යෙදෙනවානේ මිලින්ද. උපමා යෙදෙනවා. ඊළඟට තමයි මේ රජ්ජුරුවෝ <laughs> Eh, මේ ප්‍රශ්න කතා කරද්දී මහරහතන් වහන්සේට ඉල්ලීම ඉල්ලීමක්ම කරනවා උපමාවෙන් මට විස්තර කරලා දෙන්න. එහෙමයි ස්වාමී. ඉතින් කියනවා තථාගතයන් වහන්සේ පිරිස් නැඳ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ත්‍රිවිද්‍යාලාභී සද්ධාභිඥාලාභී අරහත් වූ නිර්මල සීනාශ්‍රවයන් වහන්සේලාත් දෙව් මිනිසුන් මැදේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේ 이르දිපාද හතර මනාව වැදුවා කල්පයක් වුණත් ඉන්න පුළුවන් කියලා. එහෙමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තුන් මාසකින් එහෙම එහෙම බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුරජාණන් වහන්සේගේ 이르දි විශය. බුදුරජාණන් වහන්සේගේ අසාමාන්‍ය 이르දිය දැක්වීමෙහිලා. එහෙමයි ස්වාමීනි. නිසක්ක ඒක කරන්න ඕමනාවද නෙමෙයි. දැන් අර රජ්ජුරෝ කියන්නේ මට මගේ අස්සයා මේ ඕන තරම් ජවයකින් යවන්න පුළුවන් මහා අස්සෙක් මේ ඉන්නේ කියලා කිව්වට රජුරෝ එහෙම යවන්නේ නැහැ එහෙමයි ස්වාමීන් අර ඒ ආශ්‍රයගේ බලය පෙන්වන්න එහෙම කියන්නේ නේ. ඒකයි ඒ වගේ. ඊට පස්සේ තියෙනවා භාග්‍යතුන් වහන්සේ 이르දි බලයේ පිරිස ඉදිරියේ දැක්වේ නෑ. නමුත් 이르දියේ ස්වභාවය කිව්වා. මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේට සියලු භවයන්ගෙන් ප්‍රයෝජනයක් නැත්තේය. භාග්‍යතුන් වහන්සේ විසින් සියලු භවයෝ ගරහන ලද්දාහුය. මහරජාණන් භාග්‍යතුන් වහන්සේ මෙකරුණත් වදාළ සේක. පින්වත් මහණෙනි, අල්ප මාත්‍ර වූ අසූචිය දුර්ගන්ධයෙන් යුක්ත වීමය. එහිම මහණෙනි, මම යටත් පිරිසින් අසුරුසනක් ගසන මොහොතකටවත් අල්ප මාත්‍ර වූ භවයක් වර්ණනා නොකරමි. මේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය භව භව පැවැත්ම. මේ සසරේ තවත් ජීවත් වීම. අසුරු සැනක්වත් වර්ණනා කරන්නේ. උන්වහන්සේලා ආයුෂ සේවීමෙන් පිරිනොම් පානවා. ඉරිදි බලයෙන් උන්වහන්සේලා පැවැත්මක් ගෙනගෙන යන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ අසුරු සැනක් ගහන වෙලාවක්වත් භවයක් වර්ණනා කරපු නැති අසූචි චුට්ටක් තිබ්බත් ඒකෙන් එය ගඳයි කියලා දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ඇච්චර හැකියාවක් තිබිලා ජීවිතේ දීර්ඝ කරගනීද කියලා අහනවා. එහෙමයි. ඉතින් ඒ නිසා රජතුමනි මේක 이르දි විශේෂය කියලා තේරුම් ගන්න ඉරිදි විශේෂයෙන් කරපු සිංහනාදයක් විදිහට තේරුම් ගන්න කිව්වා. පටවා ගන්න නැතුව. එහෙමයි. ඉතින් රජතුමා බොහොම සන්තෝෂයටපත් වුණා මේ දහම් සංවාදයෙන්. ඒ විදිහට තමයි මේ අර 이르දි විෂය ගැන ප්‍රශ්නේ විසඳෙන්නේ. එහෙමයි. ඒකත් එක්කම අපිට ඊළඟට රජුරු වහන ප්‍රශ්නේ තමයි ස්වාමීන් නාගසේනයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ වදාලා නේද? ඒ තමයි මහණෙනි මම විශිෂ්ට ඥාණයෙන් යුතුව ධර්මයේ දේශනා කරමින් විශිෂ්ට ඥාණයෙන් තොරව නොවේ කියලා. එහෙමයි. කියන්නේ ධර්මයක් දේශනා කළොත් විශේෂ අවබෝධයකින් දේශනා කරන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙනවානේ ධර්ම දේශනා කරපු විදිය සනිදානං වූ වික්කවේ ධම්මං දේශිස්සාමි නොඅනිදානං හේතු සහිතවමයි ධර්ම දේශනා කළේ හේතු නැතුව නෙවෙයි සප්පාටිහාරයං වූ වික්කවේ ධම්මං දේශිස්සාමි නොඅප්පටිහාරය ප්‍රාතිහාරය සහිතව ආදේශනා පාතිහාරය අවවාද පාතිහාරය ඉර්ධි පාතිහාරය සහිතව ධර්ම දේශනා කළා. පාතිහාරය නැතුව නෙවෙයි. අභිඤ්ඤයාහං වෝ භික්ඛවේ ධම්මං දේශිස්සාමි නෝ අනබිඤ්ඤාය. අහි විශේෂ ඥාණයෙන් අවබෝධ කරලායි ධර්මයේ දේශනා කරන්නේ. අවබෝධයක් නැතුව නෙවෙයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද දැන් මිලින්ද රජු වහනවා පිරිනුවම් පාන වෙලාවේ ආනන්ද පින්වත් ආනන්දේනි මාගේ ඇවෑමෙන් සංඝයා කැමතිනම් කුද්දාන කුද්දක ශික්ෂාපදයන් ඉවත් කරගනිත්වා බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන වෙලාවේ වදාලා ශිල්පද වෙනස් කුද්දාන කුද්දක ශිල්පද ඉවත් කරගත්තට කමක් නැහැ කියලා. එහෙම අවසර ලැබුණ. එහෙම අවසරක් දී දුන්නා. එහෙමයි. එතකොට ඒ රජුරු අහනවා ඇයි එහෙනම් ඒක ඉවත් කරන්න කිව්වේ බුදුරජාණන් වහන්සේ ඒක වැරදිලා පනවලාද කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඇහුවා එහෙම නැත්තම් දන්නේ නැතුව පනවලාද කියලා ඇහුවා. එහෙම නැත්තම් භාග්‍යතුන් වහන්සේ යම් හේකින් තමන් වහන්සේගේ ඇවෑමෙන් කුද්දාන කුද්දක ශික්ෂාපදයක් ඉවත් කරවන සිද්ද ශිල්පද අනිත්‍ය ලවා අයින් කරවන්නද එහෙම කිව්වේ කියලා. නමුත් අර මුලින් කිව්වන්නේ සියල්ල විශේෂයෙන් අවබෝධ හැම දෙයක්ම අවබෝධ වෙලා මේ ධර්ම දේශනා කළේ. ඒකට එහෙනම් වැරදිලා දැහුවා මේක අයින් කරන්න කිව්වේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද මේකේ සමහරවල් සංඝ සමාජයේ දුර්මත තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒව අහලා මිනිස්සුන්ගේ දුර්මත තියෙන්න පුළුවන්. මොකද සිල්පද වෙනස් කරගන්න කිව්වා කියන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඉතින් මේ කාරණාව මේ එකට එකක් එකක් හරි ගියොත් අනිත් එක බොරු වෙනවා. ඒ නිසා පහදලා දෙන්න කියනවා. මේ විදිහට දේශනා කරනකොට අපේ නාගසේන මහරහතන් වහන්සේ කියා හිටිනවා රජතුමනි භාග්‍යතුන් වහන්සේ ওই කාරණා දෙකම වදාලා. විශිෂ්ඨ ඥානෙන් ධර්ම දේශනා කරන්නේ විශිෂ්ඨ ඥානෙන් තොරව නෙවෙයි කියලා. ඒ වගේම ආනන්ද සානසයට පිරිනවම් මංචකේ වැඩිද්දී කිව්වා ආනන්ද කුද්දාන කුද්දට ශික්ෂාපද වෙනස් කරගත්තට කමක් නැහැ කියලා. මහරජාණන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑම හේතුවෙන් මා විසින් අත්හරිනු ලබන මාගේ ශ්‍රාවකයෝ මාගේ ඇවෑමෙන් පසු කුද්දාන කුද්දට ශික්ෂාපද අත්හරිද්ද නැතහොත් ගනිද්දයි භික්ෂුන් විමසනසේ කෙසේ වදාළසේක. ඒ කියන්නේ අර සංඝයා විමසීම පිණිස. ඒ කියන්නේ සංඝයාට තීරණයක් ගැනීම පිණිස දුන්නේ. එහෙමයි. දැන් සමහර ප්‍රශ්න අපි අනිතයට දාන්නේ එයා ගන්න තීරණේ බලන්න. එහෙමයි. අපේ හිතේ උත්තරේ තියෙනවා. අපි ඒවට ප්‍රශ්නයක් විදියට දානවා. ඒක එයා කොයි වගේ තීරණයක්ද ඒකට ගන්නෙ කියලා බලන්න. එහෙමයි. එහෙම කරපු එකක් කියනවා. එහෙමයි අපි ඒක තේරුම් ගන්න ඕනේ. තව විස්තර වෙනවා. එහෙමයි. ඊට පස්සේ මහරජාණෙනි චක්‍රවර්ති රජු වෙන ඔන්න උපමාවක්. එහෙමයි. චක්‍රවර්ති රජුරෝ කියනවා පුතාලට පුතල 1000ක් ඉන්නවනේ. කියනවා මේ මාගේ මම පින්බලින්නේ ශක්තිද රජු ඉන්නේ. මාගේ ඇවෑමෙන් පස්සේ දැන් විශාල රාජ්‍යයනේ ශක්තිද රාජ්‍ය. විශාල රාජ්‍ය පෘථිවියටම අගරජනේ. මාගේ ඇවෑමෙන් උඹලට මේවා කරගෙන යන්න බැරි වෙයි. ඒ නිසා මේ ওই පොඩි පොඩි ජනපද අත්හැරපල්ලා කිව්වා. දැන් රජුරෝ කියනවා. කියලා රජුරෝ මැරෙනවා. ඊට පස්සේ අහනවා මහරජාණන් ඉතින් ඒ රාජකුමාරවරු පියාගේ ඇවෑමෙන් තමන්ගේ අතෙහි තිබෙන ජනපද ඒ සියලු දුර ඈත ප්‍රදේශ අත්හරින්ද කියලා ඊට පස්සේ රජුරෝ මැරුණාට පස්සේ කුමාරවරු ඒව අත්හැරලා දානවද කියලා අහනවා රජුරෝ කිව්වා කියලා. එහෙමයි ස්වාමීනි. ඊට ස්වාමීනි නෑ කියන රජදරුවෝ අනාහි ස්වාමීනි මහා මසුරෝය. ඒ රජදරුවෝ අනාහි මහා මසුරෝය. එහෙමයි. ඒ කුමාරවරු රාජ්‍ය ලෝභයෙන් තම ප්‍රදේශ දෙගුණ තෙගුණ කොට ජනපද අල්ලා ගන්නාහුය කිම ඔව්හු තම අතටපත් ජනපදයක් මුදා හරිද්ද කියලා එනවා මහරජුරෝ කිව්ව ඔය පොඩි පොඩිව අත්හැරපල්ලා කියලා අතට ආපු රාජ්‍ය කවුද ඒව අත්හරින්නේ තේරෙනවද ඒ වගේ භාග්‍යතුන් වහන්සේ සංඝයා විමසීම පිණිස කුද්දානු කුද්දක ශික්ෂාපද විවාහ කරගත්තට කමක් නැහැ කියලා වදාලා. නමුත් එහෙම ශ්‍රාවකයෝ එහෙම ඒවා අයින් කරගන්නේද කියලා ඇහුවා. ස්වාමීන් අවසරයේ කුද්දාන කුද්දක ශික්ෂාපද කියලා මේකේ අවසන් විස්තර වෙනවා. අවසරයි. අවසන් විස්තර වෙනවා. එයින් මහරජාණන් සතාගතයන් වහන්සේ බිසුන් විමසීම පිණිස මේක වදාලා කියනවා. සසුන් වන් කුල පුත්‍රයෝ දුකින් නිදහස් වනු කැමැතිව ශාසනයට අප කුල පුත්‍රයෝ ධර්ම ලෝභයෙන් 150ක් වූ ශික්ෂාපද තවදුරටත් ආරක්ෂා කරත් මෙය කුමක් හේන් ප්‍රകൃතියෙන් පනවන ලද ශික්ෂාපද ඉවත් කරගනින්ද කියලා. එහෙමයි. ඉතින් තමන්ට තියෙන දැන් මේකේ තියෙනවා පාර දැන් මෙතන 100 මූලික ශික්ෂාපද ගැන කියන්නේ සම්පූර්ණ වශයෙන් ගත්තොත් එහෙම පරාජිකා 4 සංඝාදිශේෂ 13 ඊළඟට පාටිදේශනිය 4 ඊළඟට මේ මේ පචිතයවත් 92ක් තියෙනවා ඒ සියලු අවත් මේ ප්‍රමාණය ඔක්කොම ගත්තට පස්සේ 227ක් ඒ 227ක් අධිකරණ සමත හතත් එක්ක ඒ සියලුම 227ක් සිල්පද අදටත් තියෙන සංඝයා ඒ මේ සිල්පද සජ්ජායනා කරනවා සී කරනවා අර්ථ ඉගෙන ගන්නවා පුහුණු වෙනවා අදටත් එහෙමයි. ඉතින් ඒ නිසා ඒවා මේ නිවන් දකින්න ආපු සංඝයා එහෙම වෙනස් කර කර ඉන්නේ නැහැ කිව්වා. මොකද භාග්‍යතුන් වහන්සේ පනවපු ඒවා ඒවා. එහෙමයි ස්වාමී. ස්වාමීනි නාගසේනන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කුද්දානුකුද්දක ශික්ෂාපද කියලා වදාලානේ. එහි ජනයෝ මුලාව සිටිති. මිනිස්සු දන්නේ නැහැ වීමතියෙන් ඉන්නවා බලවත් සැක කරනවා සැකයට පැමිණලා තිනවා මොනවද ඔය අනුකුඩා ශික්ෂාපද කියලා කියන්නේ මොකද මහරහතන් වහන්සේලා පළවෙනි ධර්ම සංගායනාවේදීවත් ඒකට හරිම උත්තරේ දුන්නේ නැහැ. කියනවා මහරජාණනි දුක්කට නම් ශික්ෂාපද කුඩා ශික්ෂාපද වේ. දුබ්බාසිත නම් ශික්ෂාපද අනුකුඩා ශික්ෂාපද වේ. මේ දෙකොටස කුද්දාන කුද්දක ශික්ෂා පදවියෝය. එහෙමයි. මහරජාණෙනි පෙර වැඩ සිටි මහා තෙරපාණන් වහන්සේලා විසිනුත් මෙහිලා විමති උපදවන ලද්දේය. උන්වහන්සේලා විසිනුත් ධර්මයේ ස්ථාපිත කිරීම පිණිස කළ සංගීතෙහිලා ඒකාන්ත කොට විනිශ්චය නොකරන ලද්දේය. භාග්‍යතුන් වහන්සේ විසින් මෙකරුණ දක්නා ලද්දේය. බුදුරජාණන් දැක්කා කියනවා රහතන් වහන්සේලාවත් ස්ථිර වචනයක් දෙන්නේ නැහැ ඒකට. එහෙයි ස්වාමීනි. ස්වාමිනී නාගසේනයන් වහන්සේ බොහෝ කලක් සැඟවී තිබූ බුදුසසුනේ රහස් කරුණ අද මෙකල්ලි ලෝකේ විවෘත කරන ලද්දේ ප්‍රකට කරන ලද්දේ එදා තමයි ලෝකෙටම කුද්දානු කුද්දක ශික්ෂාපද කියන්නේ මොකද්ද කියලා ස්ථීරවම කිව්වේ එහෙමයි ස්වාමිනී දැන් නාගසේන මහරහතන් වහන්සේ දන්නවා මේ සිල්පදේ විග්‍රහ කළා කියලා ලෝකෙට අයහපතක් වෙන්නේ නැහැ මොකද අවුරුදු 500 ඉවරයි එහෙමයි ස්වාමිනී කුද්දානුකුද්දක ශික්ෂාපද කියන එකේ අර්ථයවත් හරියට ස්ථීර කරලා කියලා නැහැ අවුරුදු 500. ඒ කියන්නේ මහත්තයා මේ දක්වා කිසිම සිල්පදයකට හානි නොවි ත්‍රිසුදු සංඝයා රැකගෙන ඇවිල්ලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙයි. පැහැදිලි නේද? මේ අවුරුදු 500 ගිය තැන තමයි කුද්දානුකුද්දක ශික්ෂාපද වෙනස් කරගන්න පුළුවන් කුද්දානුකුද්දක ශික්ෂාපද කියන්නේ මොනවද කියලා දේශනා කරේ. එහෙයි. පැහැදිලි නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ මේවා දැක්ක කියනවා. දැකලම දේශනා කළා කියනවා. එතකොට දුක්කට දුබ්බාසිත කියන ඒවා සාමාන්‍යයෙන් ගිහි මිනිසුන්ට තේරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. දුක්කට කියන්නේ නොකල යුතු. දුබ්බාසිත කියන්නේ නොකිය යුතු. දැන් අපි කියමුකෝ දුක්කට ආපත්‍යක් සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් අපි යමක් හොරකම් කරන්න ඕන කියලා හොරකම් කරන්න ඕන දේ අල්ලනවා. එහෙමයි. හරිද? ඒක දුක්කටයක්. හරිද? ඊට පස්සේ සොලවනවා. ඒක ඊට වැඩි එතනින් එහා ගිය විදිහට කැඩෙනවද? ආ එතනින් එහාට යන අර අකුසලයේ ආරම්භය වගේ එක. එහෙමයි සම්. දුක්කට. දුබ්බාසිත කියන්නේ නොකිය යුතු. දැන් හිස් වචන කියනවා නොකිය යුතු. එහෙමයි. දැන් හොරකමකට වචනයක් කියනවා. ඒක දුබ්බාසිතය. ඒ වගේ තියෙනවා දුබ්බාසිත. ඒ විනය විස්තර කරනවා. ඒතකොට දුක්කට දුබ්බාසිත ඔක්කොම එකතු වෙලා තමයි කෝටියක් සංවර සීලය හැදෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ විදිහට තියෙනවා මහත්තයා. එහෙයි. ඊට පස්සේ මේකේ තියෙනවා මේ විදිහට ඒ කරුණ විස්තර. දැන් මේ රජ්ජුරෝ ප්‍රීතිഘോഷා පවත්තන ඒකයි. මෙච්චර කාලයක් ස්වාමීන් නාගසේනයන් වහන්සේ බොහෝ කලක් සැඟවී තිබූ බුදු සසුනේ රහස් කරුණ අද මෙකල්ලි ලෝකේ විවෘත කරන ලද්දේ. ප්‍රකට කරන ලද්දේ මෙච්චර කාලයක් මේ දුක්කට දුබ්බාසිත තමයි කුද්ධානු කුද්දක ශික්ෂාපද කියන්නේ කියලා. ඒ කියන්නේ දුක්කට නම් ශික්ෂාපද කුඩා සිල්පදයි, දුබ්බාසිත නම් සිල්පද අනු කුඩා සිල්පදයි. එහෙමයි. කියලා මේ මේ දෙකොටස කුද්ධානු කුද්දක ශික්ෂාපදයේ ඔය කියන මෙන්න මේ වාක්‍යය මේ දක්වාම ආවේ නැහැ. එහෙම පිළිතුරු පිළිතුරක් දීලා තිබ්බේ නැහැ. මොකද මහත්තයා පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වෙච්ච හැටි ඔයාලට කියවන්න ලැබුණොත් එහෙම ඒකෙදීන් රහතන් වහන්සේලා මේ මේ මේ ස්ථිර අදහස දෙන්නේ නැහැ. සමහර මෙහෙම හිතන්නකෝ සමහර උත්තර අපිට උත්තරේ දැනගෙන අපිට ඒකෙන් ඒ වෙලාව ඒ පරිසරයට හානියක් වෙයි කියලා අපි උත්තරේ නොදී නැද්ද? එහෙමයි ස්වාමී. ස්වාමීනි නමුත් සමහර අවස්ථාවලදී දැන් අපිට තේරෙනවා මේකට උත්තරේ දුන්නා කියලා හානියක් නැහැ. එහෙමයි. ඊට පස්සේ උත්තරේ දෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේත් පවසවදාලා නේද ස්වාමීනි මේ සත්‍ය වුවත් කියන්න ඕන ස්ථානය. ඔව් සත්‍ය වුණත් කිව යුතු කාල මේ කාලෙට කියන්න ඕන මේක දැන් මේ තමයි කිය යුතු කාලේ. මොකද මේ කාලේ අවුරුදු 500 කියන්නේ ඉතින් එතන ඉහාට අර අධිගමන්තර දහනයත් එක්ක මේ මේ මේක විවෘත වීම ශාසනයට බලපන්නේ. එහෙමයි. ස්වාමීන් පසු කාලීනව ශාසනයේ හැසිරෙන යෝගාවචරයන් මේ අදහස වරදවාගෙන සිල්පද නෑ වරදවා ගැනීමක් කියලා එකක් නෑ ඉතින්. ඒ කියන්නේ මේ ශාසනයේ ස්වභාවය ඒ විදිහට පවතිනවා. එහෙමයි ස්වාමීන්. ඒකයි. ඒ කියන්නේ වරදවා ගන්න විදිහක් නැහැනේ මොකද අදටත් මේ විනේ බුදුරජාණන් වහන්සේ පනෝපු විදිහටම තියෙනවානේ එතකොට ඒ විනයේ අර්ථය කෙනෙකුට තේරෙනවා ඔහු ඒකේ හික්මෙනවනේ. ඒකයි. ඉතින් මේ විදිහට තමයි ඒ කාරණා විස්තර වෙන්නේ. තව කාරණාවක් අද අපිට කතා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනව නේද කියලා අහනවා මිලිඳු රජුරෝ ආනන්දේනි තථාගතයන් වහන්සේ මෙහෙම දේශනා කළා නේද ආනන්දේනි තථාගත ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේ සමීපේ තබාගත් රහස්‍ය කරුණ නැත්තේ නක්කානන්ද තථාගතස්ස ආචාර්ය මුට්ටි කියලා මේ පරිනිබ්බාන සූත්‍රයේ වණපදයක් තියෙනවා. නත්තානන්ද තථාගතස්ස ආචාර්ය මුට්ටි කියලා. ආනන්ද තථාගතයන් වහන්සේ ළඟ ගුරුවරු අතේ ගුලි කරගෙන ඉන්නවා වගේ. එහෙම අදහස් නැහැ කියන. අපි ඒකට කියන්නේ මොකද්ද? ගුරුමුස්ටි කියලා. එහෙම හංගගෙන ඉන්න දේවල් නැහැ කියනවා ධර්මයේ. ඉතින් එහෙම බණක් ඔබ වහන්සේලා කියනවා. නැවතත් මාළුන්කි පුත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ උත්තර දීපු නැති කරුණු 10කුත් තියෙනවා. ඒකට උත්තර දීලා නැහැ. ඒකට ආචාර්ය මූර්තියක් නැත්තම් ඇයි මේ කරුණු 10ට උත්තර දුන්නේ නැත්තේ? ඒ කියන්නේ ජීවේමයයි ශාරීරියමයයි ලෝකේ සාස්වතද අස්වාස්වතද ලෝකේ අන්තවත්ද අනන්තවත්ද කිය කියා මාළුන්කි පුත්ත හාමුදුරුවෝ භාවනා කර කර ඉන්නකොට කල්පනා වුණා මෙහෙම ලෝකී ප්‍රශ්න තියෙනවා බුදුරජාණන් වහන්සේ උත්තර දීලා නැහැ. එහෙමයි. එතකොට මම මේක අහන්න ඕන. හැබැයි අහලා මට උත්තර දුන්නොත් මං ඉන්නවා නැත්නම් මං යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා ස්වාමීනි ලෝකයේ සාස්වතද අසාස්වතද? ලෝකයේ අන්තයක් තියෙනවද නැද්ද? මේ රහතන් වහන්සේ මරණයන් මත් ඉන්නවද නැද්ද? ඔය වගේ ප්‍රශ්න 10ක් තියෙනවා. අව්‍යාකෘත ප්‍රශ්න කියලා ඒකට කියන්නේ. ඊට පස්සේ කිව්ව බුදුරජාණන් වහන්සේ අහන ලෝකේ අන්තවත්ද නැද්ද කියලා ඔබ වහන්සේ කියන්න. දන්නවා නම් දන්නවා කියන්නේ නැත්තම් නෑ කියන්නේ ඒක තමයි ඍජු බව. හරිද? ඉතින් උත්තරයක් දෙන්න නැත්නම් උත්තරයක් දුන්නොත් මම මහාන කමේ ඉන්නවා නැත්නම් සිවුරු අරිනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා මාළුන්ගේ පුත්‍ර ඔබ ඔබ ඔබ මට මෙහෙම කිව්වද? ඒ කියන්නේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මං ඔබ වහන්සේ ළඟ මහාන වෙන්නම්. එතකොට මට මේවට උත්තර දෙන්න කියලා කිව්වද? එහෙම නෑ කිව්වා. මම ඔබට කිව්වද මාළුන්ගේ පුත්ත ඔබ මම ළඟ මහාන වෙන්න මම මේවට උත්තර දෙන්නම් කියලා කිව්වද? නෑ කිව්වා. එහෙනම් මේ මිනිස්සුયો කවුද ප්‍රතික්ෂේප කරන්නේ මෙතන කියලා හෙව්වා. මේ සිවුරැල්ල යනවා කියලා ගස්සගෙන යන කතාව. කිව්වා මේ මාළුන්ගේ පුත්ත ලෝකයේ අන්තවත්ද නැද්ද ජීවයයි ශරීරයයි එකක්ද නැද්ද රාහතන් වහන්සේ මරණයන් මත ඉන්නවද නැද්ද කියලා මේ අහන ප්‍රශ්න වලට උත්තර හොය හොයා ඉන්න කෙනෙකුට වෙන්නේ එකයි කිව්වා ජාති ජරා මරණ වලට පත් වෙන එක විතරයි කිව්වා මයි ස්වාමීනි චතුරාර්ය සත්‍ය හොයන්න කිව්වා මාළුන්ගේ පුත් ඔබගේ කතාව මෙහෙමයි කිව්වා. ඔය බුද්ධ ශාසනය ඔබ හොයන්න යනවනේ මේ ලෝකේ සාස්වතද අසාස්වතද අන්තවත්ද නැද්ද රහතන් වහන්සේ මරණයෙන් මතු ඉන්නවද නැද්ද කික හොයන්න යනවනේ. ඒක මේ වගේ කිව්වා. ඊතලයක් මිනිසෙකුට ඊතලයක් වදිනවා කිව්වා. ඊතලයක් වැදුනට පස්සේ ඒ මිනිසයා වෙදෙක් ගාවට ගෙනිච්චට පස්සේ කියනවා ආහා ගලවන්න එපා. කියාපම් මේ ඊතලේ ආවේ කොයි දිශාවෙන්ද? මේකේ අවසානට දාලා තියෙන මේ මේ පිහාට මොකද්ද මොන විසද කවලා තියෙන්නේ ඒ ඊතලේ විදපු මිනිසයා උස කෙනෙක්ද කෙටි කෙනෙක්ද එතකල් ගලවන්න එපා කියනවා උත්තරයක් නොලබා මේ මිනිසයා මැරිලා යනවා ඒ වගේ මාළුම් කිපුත් උඹ මේ ප්‍රශ්න 10ට උත්තර හොයලා උත්තර නොලබාම මැරිලා යනවා මතක තියාගන්න කිව්වා තථාගතයන් වහන්සේ ඔයාලට උත්තර දුන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ කිව්වේ මොනවද කියලාත් මතක තියාගන්න කිව්වා ඉදම් දුක්ඛන්ති මාළුන්කේ පුත්ත තථාගතං මේ තථාගතෝ ව්‍යාකතං මේක තමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. බුදු කෙනෙක් කිව්වේ ඒකයි කියලා මතක තියාගන්න ඕනේ. මේක දුකේ හට ගැනීම, මේ දුකේ නැතිවීම, මේ දුක නැති වෙන මාර්ගයයි කියන චතුරාර්ය සත්‍යයි තථාගතයන් වහන්සේ ව්‍යාකෘත කළේ කියලා මතක තියාගන්න කියලා කිව්වා. ඔය තමයි මාළංග පුත්‍ර සූත්‍රය. ඊට පස්සේ දැන් අහනවා ඉතින් ඒකට ඇයි උත්තර දුන්නේ නැත්තේ කියලා දැන් මේ රජුරු මෙතන දැන් ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන රජතුමනි තථාගතයන් වහන්සේ ගේ ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේ සමීපී තබාගත් රහස්‍ය කරුණු නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න වලට උත්තර දීලා නැහැ ওই 10ට. හැබැයි මහත්තයා මේකට ඍජු උත්තර නොදුන්නට මේ දීඝනිකායේ සංයුතනිකායේ එක්තරා තැන්වල උත්තර තියෙනවා මේවට. ඒ කියන්නේ මේ ඇයි තථාගතයන් වහන්සේ මේවට උත්තර දෙන්නේ නැත්තේ කියන එක පංච උපා ඒ කියන්නේ ඒ වගේ කෙනෙක් දෘෂ්ටි වලට වැටෙනවා. එහෙමයි ස්වාමී. ඒක ලස්සනට විස්තර කරනවා. නමුත් රජ්ජුරෝ දැන් අහපු ප්‍රශ්නෙට නාගසේන මහරහතන් වහන්සේ උත්තරයක් දෙනවා මෙහෙම. ප්‍රශ්නයකට උත්තර දෙන ක්‍රම හතරක් එකක් තමයි ඒකාන්ත කළ ප්‍රශ්නෙට උත්තර දෙනවා. එහෙම නැත්නම් විග්‍රහ කරලා උත්තරේ දෙනවා. එහෙම නැත්නම් නැවත නැවත ප්‍රශ්න කර කර උත්තරේ දෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්නේ පැත්තකට තියලා නිහඬ වීම. ඔන්න ඔය ඔය හතරෙන් ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් කිව්වා. එහෙමයි. මේ ඒකාන්ත කරලා උත්තර දෙන්නේ රූපය අනිත්‍යයි කියලා උත්තරේ දෙන්න පුළුවන්. වේදනාව අනිත්‍යයි කියලා උත්තරේ දෙන්න පුළුවන්. විග්‍රහ කරනකොට විග්‍රහ කර කර කොහොමද උත්තර දෙන්නේ අනිත්‍ය දේ වනාහි රූපයයි වේදනාවයි සංඥාවයි කියලා විස්තර කරන්න පුළුවන් ඒවා අනිත්‍ය වෙන්නේ නැහැටි නැවත නැවත ප්‍රශ්න කිරීමෙන් කොහොමද උත්තර දෙන්නේ කියලා අහනවා. කීම ඇසින් සියල්ල දැනගන්නේද? කනෙන් සියල්ල දැනගන්නේද කියලා එයාගෙන් උත්තරය ආ ප්‍රශ්න ධර්මයේ විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ පිළිතුරු නොදී පසකින් තියෙන ප්‍රශ්න තියෙනවා. ඒ තමයි ලෝකේ සදාකාලිකයිද? අන්න අපි කිව්වේ. ඊළඟට ලෝකේ සදාකාලික නැද්ද? ලෝකේ අන්තවත්ද? ලෝකේ අනන්තවත්ද? ලෝකේ අන්තවත් අන්තවත් අනන්තවත්ද? ලෝකේ අන්ත රහිතද ලෝකේ අනන්ත රහිතද ජීවයත් වේද ශරීරයත් වේද ජීවේ අනිකක්ද ශරීරය වෙන එකක්ද තථාගත තෙමේ මරණයෙන් මතු ඉන්නවද තථාගත තෙමේ මරණයෙන් මතු නැද්ද තථාගත තෙමේ මරණයෙන් මතු වෙයිද නොවේද තථාගත තෙමේ මරණයෙන් මතු නොවේද නොම වෙයිද යන්න පිළිතුරු නොදී පස්කින් තැබිය යුතු ප්‍රශ්නයි කියනවා. ඉතින් මහරජාණන් මාළුන්ගේ පුත් හාමුදුරුවෝ ඇහුවේ මේ පිළිතුරු නොදිය යුතු ප්‍රශ්නයක්. ඒකට භාග්‍යතුන් වහන්සේ උත්තර දුන්නේ කියනවා. ආනේ ස්වාමීනි මේ ප්‍රීති සතුටුයි ඔබ වහන්සේක විස්තර කරපු විදිය කියලා නාගසේන මහරහතන් වහන්සේගේ දහම් කාරණාවට රජතුමා සන්තෝෂයට වත් වෙනවා. අනේ ස්වාමීන් අවසරයි ඔබ වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා සිදු වේවා. අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාම් පිළිසඳරෙහි කාලය නිමා වුණා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර